ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුද්දස්ස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 गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि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 මේ සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත් සික්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අස්සමාදේන සම්පාදේත ආම බන්තේ සාදු සාදු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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මුත්තෝහං භික්කවේ සබ්බ පාසේහි යේ දිබ්බා යේ ච මානුසා තුම්හෙපි භික්කවේ මුත්තා සබ්බ පාසේහි යේ දිබ්බා යේ ච මානුසා චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ වෙසක් සමය තුල සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදත් මේ පැවැත්වෙන්නේ එක ධර්ම දේශනාමේ පින්කම. ගුවන් විදුලි සංස්ථාව මගින් පිළියෙල කරන ලද මේ ධර්ම දේශනාවන්ගෙන් අදට යෙදී ඇති මාතෘකාව වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ව්‍යාප්ත වූ ආකාරයත් එයින් රටට සිදු වූ සේවාවත් පිළිබඳ අගය කිරීමක් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනක අදින් අවුරුදු 2625කට පෙරයි සිද්ධ වුණේ උන් වහන්සේගේ උපත අඩින් අවුරුදු 2625කට පෙර ඒ වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනක උන් වහන්සේ බුදු බවට පත් වුනේ එයින් අවුරුදු 35කට පස්සේ අදින් අවුරුදු 2590කට පෙර වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනකයි උන් වහන්සේ බුදු බවට පත් වුනේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අපරිමිත සේවාවක් ලෝකයට සිදුකොට අදින් අවුරුදු 2545කට පෙර වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනකයි පිරිනිවන් පාවදාලි. ඒ අනුව මේ 2545 නිමයි මේ වෙසඟපුර පොහෝ දිනෙන් පස්සේ 2546 වෙනි වසර ලබනවා. මෙන්න මේ කාලය කාලයේ තුල තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ලෝකේට අපරිමිත සේවාවක් සිදු වුණ බව බුද්ධිමත් ලෝකයාම අද පිළි අරගෙන නිමයි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ විසඟපුර පසළොස්වක් පොහෝ දිනක පෙරකී පරිදි බුදු බවට පත් වෙලා ඊළඟට උන් වහන්සේ කලේ තමන් අවබෝධ කරගත්ත සොයා කියාගත්ත අමා මහ නිවන් සම්පත් තමන් විසින්ම අනුභව කළා. ඒකටයි Nirodha Samapattiya කියලා කියන්නේ. බුදු බවට පත් වෙලා සති හතක්ම විසාකා සිටු දේවියගේ සුජාතා සිටු දියණියගේ කිරිපිදු දානේ වැළඳීමෙන් පස්සේ සතියෙන් සතිය සතියෙන් සතිය පඨමං බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං කියලා දැක්වෙන පරිදි නිරෝධ සමාපත්තිය සමවැදීමෙන් නිවන් සම්පත් වින්දා. ඉන් අනතුරුව උන් වහන්සේ බැලුව මේ ධර්මයේ දේශනා කළ යුතුව තිබෙනවා. තමන්ට පළමුවෙන් උපකාරවත් වුණු ආලාර කාලාම තාපසතුමා බැලූ විට එතුමා අභාවයට ගිහින් ඒ ළඟට උන් වහන්සේ බැලුවේ දෙවනුව තමන්ට උපකාරවත් වුණ උන උද්දකාරාම තාපසතුමා පිළිබඳවයි ඒ ඉර්ෂීන් වහන්සේත් ඒ වන විට අභාවයට ගිහින් එයින් අනතුරුව බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මට දෙහිවින්ම උපකාරවත් වුණු තව ප්‍රශ්නමක් ඉන්නවා. කොණ්ඩඤ්ඤ බද්ධිය වප්ප මහා නාම අස්සජි. මේ පස් දෙනා වහන්සේ මා දුෂ්කර ක්‍රියා කරන කාලයේදී දෙහිවින්ම උපකාරවත්ව මා ක්ලාන්තව කර කියාගත හැකි තත්ත්වයක් නැතුව සක්මන් මළුවේ ඇද වැටිච්ච වෙලාවේදී ඒ අය කල්පනා කළා බෑ ශ්‍රමණ භවත් ගෞතම තාපසතුමාට බුදු බවට පත්වෙන්න. ඒ නිසා අපි අතහැර යමුයි කියලා ඒ පස් දෙනා මාව අතහැරලා ගියා. එතනක් යම්කිසි අදහසක් තියෙනවා මොකද ශරීරයට දුක් දීමෙන්ම පමණයි බුදු බවට පත් වෙන්න පුළුවන් කියන මතයයි එදා දඹදිව තිබුණේ. මම ඒ පස් දිනාට දැන් ධර්මයේ දේශනා කිරීම හොඳයි. මට උපකාරවත් වුණා ඒක කෘතවේදී ගුණයක්. ඒ වගේම ඒ අයට මේ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාව පුළුවන්කම හොඳටම තිබෙනවා. දීර්ඝ කාලය තාපස ධර්මයන් පිරූ පිරිසක් ඒ පස් දෙනා වහන්සිය. ඒ පස් දෙනාට ධර්මයේ දේශනා කළ යුතු කියලයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉසිපතනේ බලා වැඩම කළේ. මෙතනදී තව වචනයක් පැහැදිලි කළ යුතුව තිබෙනවා. මේ කුණ්ඩඤ්ඤ භග්ගිය වප්ප මහානාම අස්සජි කියන පස් දෙනා වහන්සේ කාගේ කවුද කියන බව දැන ගැනීම මේ පින්වත් කාටත් ප්‍රයෝජනවත් වෙනවා. එදා සුද්ධෝදන මහරජතුමා සිදුහත් කුමරු උපාන්නයින් පස්සේ මේ උපත ලැබූ දරුවාගේ හත්වෙනි දවසේ උපතින් හත්වෙනි දවසේ රටේම නම ගිය බ්‍රාහ්මණ පඬිවරු 108 දෙනෙක් රජමාලිගාවට කැඳෙව්වා. ඒ අය ඊටා ඉහළම පෙළේ දෛවඥයෝ බ්‍රාහ්මණ පඬිවරු තව කෙනෙකුට දෙවෙනි නොවන තරමේ මහා පඬිවරු රජමාලිගාවට කැඳවල පිළි අරගෙන සංග්‍රහ කරලා මේ දරුවා දෑතින් ඔසවාගෙන ඇවිදින් පෙන්නලා මේ දරුවාගේ ශාරීරික ලක්ෂණ උපන් උපත ලැබූ වේලාව අවස්ථාව නැකත ඒ අනුව අනාගතයේ පිළිබඳව මට විස්තරයක් කරන්ටි මගේ එකම බලාපොරොත්තුව මේ රාජ්‍යයට වෙන දරුවෙක් නෑ ඒ නිසා මේ දරුවාගේ අනාගතයේ පිළිබඳව පැහැදිලි විස්තරයක් කළ යුතුයි කියන බව පින්වත්නි සුද්ධෝදන මහරජයා අර බ්‍රාහ්මණ පඬිවරු 108 දෙනාට මතක් කළා. ඒ මතක් කළ දරුවා රජගේ තුලට ගෙන ගියා. අර පඬිවරු එතනම රැස් වෙලා සාකච්ඡාවක් කළා අපි 108 දිනේ. පිරිස වැඩි පිරිසක් වැඩි වුණාම කතාව මිසක් තීරණයක් ගන්න බෑ. හැමෝම අතනින් මෙතනින් අදහස් පළ කරනවා නිගමනයකට ඒම අපහසුයි. ඒ නිසා ඊට වඩා බුද්ධිමත් පිළිවෙලක් අපි අනුගමනය කළ යුතුයි කියලා එතන හිටිය ජේෂ්ඨ තම බමුණු පඬිවරයාගේ මතේ පරිදි අර 108 දෙනාගෙන් ඊ타ත්ම ඉහළම පෙළේ පඬිවරු 8 දෙනෙක් තෝරගත්තා. ඒ අට දෙනාගෙන් වයසින් බාල ඊ타ත්ම දක්ෂ පඬිවරේ කොණ්ඩඤ්ඤ කියන්නේ. මේ අය තොරතුරු හොයලා බලලා පස්සේ ප්‍රකාශයක් කළා සිදුහත් කුමරු ගැන ඒ විස්තර මේ පින්වතුන් දන්නවා. ඉන් අනතුරුව මේ අට දෙනා කතාබස් කරගත්ත දැන් අපි හැම කෙනෙක්ම අවුරුදු 60 70 80 වයසට ආපු අය. මේ සිදුහත් කුමරාගේ ජන්ම පත්‍රයේ අනුව මේ කුමරා ගිහිගේ අත අරින්නේ වයස 29 දී. පැවිද්දට පත්ව බුදු බවට පත්වන්නේ ධර්මාවබෝධය කරන්නේ වයස අවුරුදු 35 දී. ඒ තාකල් බෑ අපට මෙතන ඉන්න. මේ ලෝකෙන් අපි ඈත් වෙනවා. කොණ්ඩඤ්ඤ ඔබ බාල වයස්කාරයෙක් ඒ වුණාට සහජ බුද්ධියක් ඇති කුසලතාවයක් ඇති කෙනෙක් අපට ආඩම්බරයක් ඔබ ගැන ඔබ විශේෂ දක්ෂකමක් කළා අපි වයස්ගත බමුණවරු අපි දැක්ක මේ කුඩා කුමරුවාගේ නළල මැද ඌර්ණ රෝම ධාතුව කිස් ගහක් තිබෙන හැටි කැරකුණු මේ කෙස් ගහක් පිහිටලා තියෙනවා. ඒ ඌර්ණ රෝම ධාතුව දකුණටද වමටද කැරකීලා තියෙන්නේ කියන බවක් ගැන විමසන්ට නැහැ අපට කල්පනාවක් ඇති වුණේ. අපේ පෙනීමත් අඩුයි වයස්ගතයි. ඔබ තරුණයි ඔබ 30 විරිදි කෙනෙක්. ඔබ හොඳට කිට්ටු වෙලා බලලා ඔබ දැක්කා මේ කිස් ගහ ඌර්ණ රෝම ධාතුව කැරකිලා තියෙන දකුණටයි. ඒ දැකලා ඔබ එක අඟිල්ලක් ඔසවල කෙලින්ම කිව්වා නෑ මේ කුමරා ඒකාන්ත වශයෙන්ම බුදු බවට පත් වෙනවා. අපට ඒ ටික පැහැදිලිව කියාගන්න බැරි වුණා. මේ කේශගහ වමටද දකුණටද කැරකිලා තියෙන්නේ කියලා. වමට කැරකුණොත් ගිහිගෙයි රැඳෙන චක්‍රවර්ති රජ කෙනෙක්. දකුණට කැරකුණොත් ඒ කාන්තේම ලෞතුරා බුදු බවට පත්වන ශ්‍රේෂ්ඨ පුද්ගලී. ඔබේ පෙනීම හොඳයි තරුණකම තිබෙනම ඔබ එයින් ප්‍රයෝජනයක් ගත්තා. කොහොම නමුත් දැන් අපි එක වචනයක් ප්‍රකාශ කළා අපිත් ඒක අනුමත කරනවා ඒ කාන්තේම මේ දරුවා බුදු වෙනවා. දැන් ඔබට අපි එක ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. කලින් මතක් කළ ආත්මෙන් අපි නෑ ජීවත් වෙන්නේ මේ දරුවා බුදු බවට පත් වෙන කාලය වෙනකොට අපි අභාවයට ගිහින්. ඔබ එක උපකාරයක් අපි අපේ ළමයින්ටත් දැන් ගෙදර ගිහින් කියනවා. සීදුහත් කුමරා ගිහිගේ අත ඇරියයි කියන ආරංචිය ලැබුණයින් පස්සෙන් දරුවෙනි අපේ පවුලෙනුත් කවුරු හරි දරුවෙක් පැවිදි වෙන්න ඕන ඒ උත්මයා වෙනුවෙන්. අපි අපේ දරුවන්ට උපදෙස් දීලා තබනවා. ඒ දවසට ඉතුරු වෙන්නේ අපේ විශ්වාසයේ ඔබ පමණයි. ඔබත් ওই කාරණේ අපේ දරුවන්ට කියලා අපේ දරුවෝත් සමග එතකොට ඔක්කොම අට දෙනෙක් ඔබත් සමග පැවිද්දටපත් වෙලා ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට බුදු බවට පත්වීම පිණිස අවශ්‍යයි උපකාර අප උපස්ථානාදිය කරන්න ඕනේ. අප කියන්න තියෙන එකම වචනේ ඕක තමයි. අන්න ඒ කියපු අට දෙනාගේ දරුවෝ තමයි පින්වත්නි කොණ්ඩඤ්ඤ භග්ගිය වප්ප මහානාම අස්සජි. අර ප්‍රකාශ කලාක්මෙන් සිදුහත් කුමරා වනගත වෙන කාලයේ වෙන විට අර වයස්ගත මහපඬිවරු අභාවයට ගිහින් ඉතුරු වෙලා හිටියේ කොණ්ඩඤ්ඤ පමණයි. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණ තුමාට කාරණේ මතක් වුණා. දැන් ඔහුත් වයස්ගත වෙගෙන යන්නේ. වයස අවුරුදු 65 ඉක්මවලා. අර තාපසවරුන්ගේ අර පඬිවරුන්ගේ ගෙවල් වලට ගිහින් මතක් කළා සිදුහත් කුමරා වනගත වෙලා. ඔබේ පියාත් ඔබට මේ පණිවිඩය කියලා ඇති මටත් පැවරීමක් කළා මැරෙන්න කලින්. කවුරු හරි එනවද මහාන වෙන්න ඒ සිදුහත් කුමරු වෙනුවෙන් තාපස දම් පිරීමට යාම පිණිස එතෙන්දි කියනවා බ්‍රාහ්මණ පඬිතුමනි කොණ්ඩඤ්ඤ ඔය කාරණේ අපේ පියා එකවරක් නෙමේ වාර කීපයක් අපිට එකතු කළා කිව්වා අපේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා ඒ උනාට එක්කෙනෙකුටවත් බෑ තපස් දම් රකින්න යන්න ගෙහි බැඳීම් වැඩි ඒ වගේම වෙළඳ ව්‍යාපාර ආදී අපි පටන් අරන් තිබෙනවා. ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳ කළ යුතු කටයුතු බහුලයි. අපේ gederin එන්ට කෙනෙක් නැහැ. ඊළඟ ගෙදරට ගියා අනිත් බමුණු පරිවරයාගේ නිවසට. එතන කියනවා අපේ දරුවන් පස් දෙනෙක් අපි එක්කෙනෙක් කෙනවා බාල මල්ලි. ඒ තමයි පින්වත්නි භග්දිය කියලා කිව්වේ. ඔන්න ඔය විදිහට අර පඬිවරු ඉතිරි 7 දෙනාගෙන් පඬිවරු 5 දෙනෙකුගේ 4 දෙනෙකුගේ දරුවෝ විතරයි ඉදිරිපත් උනේ. ඒ 4 දෙනා තමයි භද්දිය, වප්ප, මහානාම, අස්සජි. ඒ 4 දෙනයි කොණ්ඩඤ්ඤ එදා හිටිය කෙනා. ඒ 5 දෙනා තමයි ඔය පස්වග මහණුන් වහන්සේලාය කියන්නේ. ඒ අය බුදුහාමුදුරන්ට කළ යුතු උපස්ථාන කළා බුදු වීමට පෙර අදහසක් තිබුණ අනේ දුක් විඳ ඇද වැටුණ ඇට සැකිල්ලක් දැන් ඇඟේ රෝම කූපයක්වත් නැහැ මේ තරම් දුක් විඳලත් බුදු වෙන්න බැරි වුණා නම් නැවත වැඩක් නැහැ අපි මෙතුමා කෙරෙහි බලාපොරොත්තුවක් ලැබීමෙන් මම තමයි එදා ඒකාන්තයෙන්ම කිව්වේ බුදු වෙනවයි කියලා කොහොම වුණත් ඒ වැඩේ අසාර්ථක වෙන බවක් පේනවා දැන් අපට ලැජ්ජාවක් අපි තපස් දම් රැකල වෙන තාපසයන් වහන්සේලා නෑ ආශ්‍රය කළි මෙතුමා සමගමයි ගැවසුනි දැන් වැඩේ වැරදුනා ඒ නිසා තව තාපස පිරිසක් වෙතට යන්න බෑ අපි හත් හතර පහ දෙනා වෙන තැනක එකතු වෙලා අපි විවේකීව තපස්දම් රකිමුයි කියලයි බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් අතහැර දාලා උපකාරයේ ඕන වෙච්ච වෙලාවෙම අනේ අතහැරලා ඒ පස් දෙනා ගියා ඉසිපතණයට බරණැස. ඒගෙන් තපස්දම් රකිනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ නෑ බුදු බවටපත් උනායින් පස්සෙවත් කලින්වත් අකුරු තඥ වෙච්ච කෙනෙක් නෙමෙයි තථාගත බුදු පියාණන් වහන්සේ. උන් වහන්සේ බැලුව කොහම වුණත් මට උපකාරවත් උනේ ඊළඟට ආලාර කාලාම උද්දකාරාම ඒ දෙපළගෙන් පස්සේ මේ පස් දෙනා. ඒ දෙනා ඒ පස් දෙනා සොයාගෙන ගිහින් අපි මේ ධර්මයේ මම මේ ධර්මයේ දේශනා කළ යුතුයි කියලා පින්වත්නි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉසිපතණයට වැඩියා. ඒ වැඩම කරවල තමයි ඒ සිද්ධිය මේ පින්වතුන් දන්නවන් දැන් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කාම භෝගී ජීවිතයකට වැටිලා. හැඩරුව ඇති ශරීරය රන්වන් පාටින් යුක්ත ශරීරය නිල් පාට කුකුල් පෙඳසේ දිලිසෙන දෙබම ඒ වගේම හිසකෙස් මේ වගේ මහා දර්ශනීය පෙනුමක් ඇතිවන්නේ කාම භෝගී ජීවිතය සැපවත් ආහාර පාන වලින් යුක්ත කෙනෙකුට විතරයි. දැන් අපි හොයාගෙන එනවා. අපි එන නිසා සලකමු ඒ අර අමුතු පිළිගැනීමක් වතාවක් කිරීමක් වෙඳුම් පිදුම් කිරීමක් නෑ කළ යුතු වන්නේ. ඒ පස් දෙනාගේ නිගමනය ඒකයි. බුදුරජාණන් වහන්සේ වැඩි ආසන්නයට වැඩි විට ඒ අයට බැරි වුණා අර කතිකාවතෙහි පිහිටලා ඉන්න. අප උපස්ථාන කළා, තැන් පිළියෙල කළා, වඩා හිඳුවලා ඒ සුහදව කතාබස් කරමින් ඇවැත්නි කියලායි කතාව පටන් ගත්තී. ඇවැත්නි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පැවැත්ම කියන වචනේ කියන්නේ පින්වත්නි තමන් හා සම කෙනෙකුටයි. පැවැත්නි ආයුෂ්මතුන් වහන්සේ ආදී තේරුම් ඇති අදහසක් ඒ. බුදුහාමුදුරෝ වදාරනවා මහණෙනි ඔබ වහන්සේලා තාපසවරුනි දැන් මට ඇවැත්නි කියන්න එපා. මම දැන් බුදුබවටපත් වුණා. අර අය කියනවා නෑ අපේ පිළිගැනීමක් නෑ ඇවැත්නි ඒ ගැන. කරුණ පැහැදිලි කරන ඊළඟට බුදුහාමුදුරුව මතක් කළා ඔබ වහන්සේලා මට සැලකුවා. මම විඳපු දුක ඔබ වහන්සේලා දන්නවා. අරතරන් ඇටසැකිල්ලක් බවට පත් වෙලා දැන් දැන් මෙරි කියන தത്വයට පත් වෙලා මා ඇදවැටුණු වෙලාවේවත් මං ඊට පස්සෙවත් කලින්වත් ඔබ වහන්සේලාට නිකමටවත් කිව්වද මා ධර්මයේ අවබෝධ කළාය කියන බවක්. ඇවැත්නි ඔබ වහන්සේ එහෙම ප්‍රකාශ කළේ නැහැ. එතෙන්දි කිව්වෙත් ඇවැත්නි. ඊළඟට කරුණු පැහැදිලි කළා තමා බුදු බවට පත් වුණු බව ස්ථාවර කරනු පිණිසයි වඩින්ටේ දැන් ඇසලපුර පසළොස්වක් ඔහු දිනේ. ඔබ වහන්සේලාට මා අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්ටයි මේ දුරගමනකමා හුදකලාව පැමුණුනේ කියලා අර පස් දෙනා වහන්සේ වඩා හිඳුවාගෙන මිගදාය මුවන් මෙරීම තහනම් අභේ භූමියක් ඒ ප්‍රදේශය බරණස ඉසිපතනයේ කියන දර්ශනීය උද්‍යානයේදී උන් වහන්සේ ඇසලපුර පසලසක් පොහෝ දවසක ධර්ම දේශනාව පටන් ගත්තා වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යනුවෙන් බුදුරජාණන් වහන්සේ ධම්සක් පවතුන් සූත්‍ර දේශනාව නිම වෙත්ම ඒ ආරම්භ කළ කොණ්ඩඤ්ඤ තාපසයාණන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් වූ සෝවාන් ඵලයටපත් වුණා. දැන් ඒ පස් දෙනාම උන් වහන්සේගේ ගෝල පැවිදි පිරිසක් බණ අහලා නිම වුණායින් පස්සේ ධම්සක් පැවතුම් සූත්‍රයෙන් වදාළ බණ. ඒ ප්‍රදේශයේට ආසන්න නගරයක නම ගිය කෙනෙක් යසකුල පුත්‍රයා. මහා ධනේශ්වර පවුලක කෙනෙක්. ඒ කුමරාත් මේ ගිහිගේ ගැන කලකිරීලා පැමුණුනා gederin මව්පියන්ට නොහඟවා. බුදුරජාණන් වහන්සේ හමු වුණා සාකච්ඡා කළා බණ ඇහුවා පැවිද්දටපත් වුණා ඒහි භික්ෂු භාවින් දැන් පැවිද්දෙක් අපේ මිත්‍ර මහා ධනේශ්වර යසකුල පුත්‍රයා මහණ උණයි කියන ආරංචිය ලැබිලා ඔහුගේ ප්‍රධානම මිත්‍රයින් හතර දෙනෙක් ඒ හතර දෙනාත් ඇවිදින් බණහල පැවිද්දටපත් වුණා ඊළඟට මේ ආරංචියෙන් තව 50ක් පමණ 54 දෙනෙක් ඇවිදින් ඒ අයත් පැවිද්දටපත් වුණා. මේ වන විට පස්වග මහණුන් වහන්සේලාත් මේ යසකල පුත්‍රයාගේ පිරිසත් බුදුරජාණන් වහන්සේත් සමග ලෝකේ 61 නමක් රහතන් වහන්සේලා ඇති වෙලා බුදුරජාණන් වහන්සේ මූලිකත්වය දැන් ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේ මේ දේශනාව පසුවදා පටන් වර්ෂාන ඍතුව බුදුරජාණන් වහන්සේ ඒ ඉසිපතනයේම මේ පිරිසත් සමග මේ 60 දෙනා වහන්සේත් සමග වස් සමාදන් වුණා. ඒ ළඟට උන් වහන්සේ ඉතා වැදගත් සේවාවක් කළා අර 60 දෙනා වහන්සේට ධර්මයේ කියා දුන්නා මේ ප්‍රචාරය කරන ආකාරය. අන්න ඒ වෙලාවේදී ප්‍රකාශ කළ මාතෘකා පාඨයක් තමයි මහා වග්ග පාළියේ සඳහන් වෙන මේ වාක්‍යය මා ඉදිරිපත් කළේ. මුත්තෝහං භික්කවේ සබ්බපාශේහියේ දිබ්බායේච මානුසා තුම්හෙපි භික්කවේ මුත්තා සබ්බපාශේහියේ දිබ්බායේච මානුසා චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා ඒ වාක්‍යය තමයි උන් වහන්සේ ඒ අයට පුහුණු කළේ. උන් වහන්සේ මතක් කළා ඇවැත්නි ඔබ වහන්සේලා 60 දෙනාම දැන උගත් අය. තක්ෂලානුවර උසස් අධ්‍යාපනය ලැබූ අය. ඒ වගේම මුහුකු රාගය බුද්ධියක් ඇති අය. වංශවත් පරම්පරාවල් වලට අයත් අය කිසිදු අඩුපාඩුවකින් තොර අය මහා සම්පත් අතර දාලා ආපු පිරිසක්. ඔබ වහන්සේලාට නෑ ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳව ඉගැන්වීමක් කළ යුතු වන්නේ. දැන් මේ ධර්මයේ ඔබ වහන්සේ අනුමෝද අවබෝධ කරගෙනයි තියෙන්නේ. දිව්‍ය ලෝක පිළිබඳව, මනුෂ්‍ය ලෝක පිළිබඳව අපි ළඟ යම්කිසි බැඳීමක් තිබුණේ නම් ඒ සියල්ලක්ම මමත් දැන් ඉවර කරලයි ඉන්නේ ඔබ වහන්සේලාත් ඉවර කරලයි ඉන්නේ. ඒ තේරුමයි මුත්තෝහං භික්කවේ සබ්බපාසේහි යේ දිබ්බායේච මානුසා කියලා කිව්වේ. මමත් දැන් මිදිලා ඉන්නේ මේ ක්ලේශයන්ගෙන්. තුම් හේපි භික්කවේ මුත්තා සබ්බපාසේහි යේ දිබ්බායේච මානුසා ඔබ වහන්සේලාත් එහෙමයි නෑ කිසිදු හැඟීමක් බැලීමක් ඇල්මක් මේ මනුෂ්‍ය ලෝකයේ ගැන ආශාව මුල් කරගත් අදහස් නෑ දිව්‍ය ලෝක පිළිබඳවත් දැන් මේ දේශනාව ධර්මයේ අපි පැහැදිලිව කියා දිය යුතුව තිබෙනවා ඔබ වහන්සේලා දැන් වඩින්න ඕන මේ වස් කාලේ නිම වුණායින් පස්සේ දේ ඒකේන න අගමිත්ථ දෙනමක් එකමග යන්න එපා අපේ පිරිස අඩුයි. ඒ නිසා එකනම එකනම බගින් වඩින්න ඕනේ. ඒකයි මා ඒකේන දේ අගමිත්ත කියලා ප්‍රකාශයක් කළේ. ඔබ වහන්සේලා ගිහින් අපේ පරමාර්ථය මොකක්ද? චරත භික්කවේ චාරිකං හැසිරෙන්නේ මොකටද? බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය බහුජන හිතාය අන්න ඒක අපි පළමුවෙන් කර යුතු දෙයක්. අත්තාය හිතාය සුඛාය කියන මෙන්න මේ බණ පද තුන උන් වහන්සේ හොඳට විග්‍රහ කළා ওই දෙතුන් මාසයේ තුල අර මහා පඬිවරයාණන් වහන්සේලාට කියලා දුන්නා. අත්තාය ඔබ වහන්සේලා දැන් ගමකට යා යුතුව තිබෙනවා. ඔබ වහන්සේලා ගමකට යනකොට මිනිසුන් විමසිල්ලෙන් බලයි. මොකද බෞද්ධයෙක් බෞද්ධ ආගමක් ලෝකේ නැහැ. බුදුවරේ පහළ වෙලා ධර්මයේ පහළ වෙලා අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නේ පහළ වෙලා. ඒ ආරංචිය දීගණයි ඔබ වහන්සේලා යන්නේ. මේ දඹදෙව ඉන්නේ දේව ආගම, බ්‍රහ්ම ආගම, ජෛන ආගම ආදී වශයෙන් තව බොහෝ ආගම් අදහන පින්වත් පිරිසක් ඉන්න රටක්. රට බොහොම දුප්පත්. මේ ජනතාව සුඛිත මුදිත කිරීමයි අපේ පළවෙනි අර්ථය වෙන්න ඕනේ අත්හාය. ඔබ වහන්සේලායි ගමකට ගිය විට යම්කිසි උයනක විවේක ස්ථානයක නවතින්න ඕනේ. එතකොට මහජනයා ඔබ වහන්සේලා දකින්න බලන්න එනවා. තොරතුරු අහනවා කවුද මේ අලුත් පුද්ගලයා? ක්‍රමවත් පරිදි හිස රැවුල් මුඩු කරලා තිබෙනවා. කාසාය වස්ත්‍රයක් ක්‍රමවත් සැලසුමකට අනුව පැළඳගෙන තිබෙනවා. ඒ වගේම පාත්‍රය ඊ ළඟට උන් වහන්සේගේ උදාර ගුණ ඉස්මතු කොට පෙන්වන තවත් ගුණාංග රාශියක් දෙපට සිවුර තනිපට සිවුර ආදීන් සැරසීලා මේ උපශාන්ත පුද්ගලයා කවුද බැලුව විට පහපත් කෙනෙක් ඔබ වහන්සේලා දැක්කහම කවුරු සතුටු වෙනවා ඊළඟට ඒ අය අහයි මොකද්ද අදහස කවුද ඔබ වහන්සේලා කියලා. නිබයව ඔබ වහන්සේලා ප්‍රකාශ කරන්න ඕනේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා දැන්. සුද්ධෝදන මහරජයාගේ පුත්‍ර සිද්ධාර්ථ ගෞතම කුමරා ගිහිගේ අතැරලා වනගත වෙලා දුෂ්කර ක්‍රියා කරලා දැන් ਸਰුවඥතා ඥානියටපත් වෙලා නිමයි. උන්වහන්සේගේ අනුගාමිකයෝ අපි ශ්‍රාවක පිරිස ඔබට යහපත පිණිසමයි මේ ආවේ කියන කාරණේ සිහිපත් කරමින් අර සාමාන්‍ය ජනතාවට අත්හාය අර්ථ සංරක්ෂණයේ පිණිස හේතු වන පරිදි කාරණා කියන්ට ඕනේ. ඔබ වහන්සේලා ඒ ගැන දන්නවා. ඒ ජනතාවට පළමුවෙන්ම කිය යුතු වන්නේ කරන කියන කටයුතු වේලාවකට ක්‍රමයකට පිරිසිදුව සංවිධානාත්මකව ඒ වැඩ කටයුතු කිරීමේ අගය පැහැදිලි කරන්න. ඊළඟට තමන්ගේ ගේ දොර පිරිසිදු කර ගැනීම අර දුප්පත් අහිංසක ජනතාව අපිරිසිදුකම් බැලුවා කවුරුත් එකට ඉන්නේ මේ දුප්පත් තල්පත්වල. වර්ෂා කාලයේට මඩ ගොඩක් ඒ වගේම පායන කාලයේට දූවිලි ගොඩක් දඹදිව වැඩි ප්‍රදේශයක් එහෙමයි. ඒ නිසා ඇවැත්නි ඔබ වහන්සේලා අර අයට කරුණු පැහැදිලි කරන්න ක්‍රමවත්ව පළමුවෙන්ම සාමීචි පටිපන්නෝ කියන ගුණය තියෙන්න ඕනේ. ඒ මිනිසුන් එක්ක සුහදව හොඳට කතා බස් කරලා සම්බන්ධ වෙලා ඒ අයට කියන්න ඕනේ ගේ දොර පිරිසිදුව කෑම බීම කන බොන තන අඳින වස්ත්‍ර පරිහරණය කරන පැදුරු කොට්ට ඔය හැම එකක්ම පිළිසිදුව ගේ දොර අතුපතු ගාගෙන ඔය මකුණු දැල් කඩලා ඒ ආදී වශයෙන් ඊ타ත්ම පැල්පත උනත් පිළිසිදුව තියාගන්න ඕනේ. අවතත් පරිස් පිළිසිදුව තබා ගන්න ඕනේ. මල්වල් මල්ගස් ආදීන් සරස ගන්න ඕනේ පළතුරු ගස් ආදීන්. ඊළඟට ඒ අයට කියා දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ධාන්‍ය මේ කඩල පරිප්පු වී ඔය ආදී ධාන්‍ය ඒවා මීයෝ කාල විනාශ වෙනවා බොහෝ දේ හරියට පරිස්සම් කරගන්නේ නැතිකම නිසා. ඒ නිසාම දුප්පත් වෙලා ඔබ වහන්සේලා උගත් අය, දීපල තිබෙන අය, ධනෙ පරිහරණය කළ පවුල්වල අය. ඒ නිසා ඔබ වහන්සේලාට තිබෙනවා ඒ දැනීම. ඔවුන්ට කරුණාවෙන් කියන්න ඕනේ ඒවා අර පරිස්සම් කරගන්න ක්‍රම මේ යංගෙන් වේ යංගෙන් පරිස්සම් කරගන්න පිළිවෙල කියන්නේ. ඒවා පිරිසිදු කරගෙන පිළිවෙලක් වෙනකොට ඒ ඇත්තන්ට ලොකු උදව්වක් වෙනවා. නාස්ති වෙන ආහාර පාන ඉතුරු වෙනවා. දැන් ධාන්‍ය අරගෙන සස්්‍ය නෙලාගෙන මාස 6ක් විතර ඉවර වෙනකොට මාස 6ක් ගත වෙනකොට ඒ ධනෙ ඉවරයි. ඒ ධාන්‍ය වර්ග දැන් අවුරුද්දක් විතර පරිහරණය කරන්න පුළුවන් වෙනම ඔය කියන විදිහට ක්‍රමවත් සැලසුමක් ඇතුව අර පරිස්සම් කරගන්න කරුණු පැහැදිලි කළාම ඔය අධ්‍යාපනයේ දෙන කෙනෙක් දඹදිව දැනට නැහැ. ඒ නිසා අත්හාය අර්ථ සංරක්ෂණය මෙලව දියුණුව දැන් දැන් දියුණුව ඇති වෙන ආකාරයෙන් අස්පන අපිටම දියුණුවක් ලැබෙන ආකාරයෙන් ওই පාඩම් ටික කියලා දෙන්න ඕනේ. ඊළඟට ඇවැත්ති තව දෙයක් අත්තාය හිතාය හිතවත්කම. ඒ ගේ දොර කතාබස් කරන පිළිවෙල අයියා මල්ලිට මල්ලි අක්කට භාර්යාව ස්වාමි පුරුෂයාට ස්වාමි පුරුෂයා භාර්යාවට අහල පහල අය ප්‍රියශීලීව ඔබ වහන්සේලා කියා දෙන්න ඕනේ කතා බස් කරන හැටි. නේලා කන්න සුකා හදයංගම අපෝරී බහුජන කන්තා බහුජන මනාපා. ඔන්න කතා කරන පිළිවෙල. එවත්නි මේ තීරුම් ඔබ වහන්සලා දන්නවා. උගත් පිරිසක් ඒ අයට කියන්න නේලා කතා කරනකොට නම්්‍ය සීලීව කතා කරන්න. තව කෙනෙක් කලකිරීමටපත් නොවන විදිහට වචන තෝරගෙන භාෂාව හසුරුවන්න ඕනේ. gedara dori උනත් එහෙමයි. නේලා කන්න සුකා කනට මිහිරි වෙන්න ඕන අනිත් එක්කෙනා කතා කරනකොට නේලා කන්න සුකා හදයංගමා හදවත දිනා ගන්න විදිහට බොහෝම මෘදු මොලොක් යහපත් වචන වලින් ප්‍රියශීලීව කතා කරන්න ඕනේ. දුරදිග බලලා කතා කරන්න ඕනේ. ඇනුම් පද වලින් තොරව කතා කරන්න ඕනේ. වචනයක් පිටකල යුතුව තිබෙන්නේ හොඳට හිතලමතල කල්පනා කරලයි. කටට වචන ආපිළිවෙලට කියාගෙන යන්න හොඳ නෑ. හදයංගම ආපෝරී ඊතා වචන පැහැදිලිව බෙදලා ක්‍රමවත්ව පිරිසිදුව කතා කරන්න ඕනේ. බහුජන කාන්තා බහුජන මනාපා සෑම දිනාගේම සතුටක් සන්තෝෂයක් මනාප බවක් ඇති වෙන විදිහට gedara dore කතාබස් කරන පිළිවෙල ඒ අයට ඔබ වහන්සේලා පැහැදිලිව කියා දෙන්න ඕනේ. එතකොට ගමේ අය අහල පහල අය අතර විශාල බැඳීමක් සමගියක් එකමුතුකමක් ඇති වෙනවා. ප්‍රියශීලී බවක් හැමෝ අතරම සහෝදරත්වයක් මේ අපේම පවුලේ අය වගේ දැන් ගමම කියන හැඟීමක් ඇති වෙන තත්වයට ඔබ වහන්සේලා ඒක පුහුණු කරන්න ඕනේ. ඒ කලහම හිතාය. දැන් කවුරුත් බොහෝම හිතවත් ලැබී එතකොට මේ අර්ථ සම්ප්‍රක්ෂය අර්ථ සංරක්ෂණය එක්ක මේ ප්‍රියශීලී බව ඇති වුනහම ඒකේ ප්‍රතිඵලය තමයි අපි නොදැනුවත්වම ඇවැත්නි සුඛාය සපවත් බව. සපවත් බවක් දැන් gedara dore ඉතිරියක් තියෙනවා ලෙඩ දුක් අඩුවේ දැන් පිරිසුදුකම වැඩිවීමෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය ඊළඟට කතාබස් කිරීම සමගිය එකමුතුකම සහෝදරත්වයේ ඕනෝන්ට උපකාරවත් වීම මේ කටයුතු වෙනකොට දැන් ගමේ විශාල දියුණුවක්. ඔන්න ওই தത്വයට පත් කරන්න ඕන ඒක තමයි සුඛාය සැපේ කිවි. මේ දේශනාව කරගෙන යනකොට පින්වත්නි මහ පුදුමයක් වුණා. පුදුමේ මොකක්ද මේ බුද්ධාගම වැළඳගත් පවුල් ගම් ටික දවසක් යනකොට අනිත් අයට පේනවා අපිට වඩා දියුණුවක් ඒ මිනිස්සුන්ගේ දැන් තියෙනවා. මේ අලුතෙන් ආපු බුදුදහම පිළිගත්ත පවුල් වල, ගෙවල් වල, ගම් වල. ඒගොල්ලන්ගේ ගෙවල් වල ආහාර පාන තියෙනවා, ලෙඩ දුක් අඩුයි. ඉතිරියක් තියෙනවා, එකමුතුකමක් තියෙනවා, සමගියක් තියෙනවා, ප්‍රියශීලී බවක් තියෙනවා. අර අනිත් අයට මේක පෙනින්න පටන් ගත්තා. ඒ අය කල්පනා කළා මේක මේ බුද්ධාගමේ 이르දි බලයක් කියලා. ඇත්ත වශයෙන්ම බුද්ධාගමේ 이르දි බලයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ යෙදූ උපායශීලී සැලසුම රට හදාගන්න ඒ පිළිවෙල ක්‍රියාත්මක වුණා ඒ පාර අනිත් අයත් ගම් නියම් ගම් පිටින් බෞද්ධ ආගමට හැරෙන්න පටන් ගත්තා අන්න ඒකයි ওই අන්‍ය ආගමිකය එදා හිටිය බුදුරජාණන් වහන්සේගෙන් අපට විපතක් කියන තීරණයකට බැසගෙන තිබුණේ මේ විදිහට උන් වහන්සේ බලන්ඩ ගම රටතොට හදාගෙන ගියා. ඊළඟට මේ ධර්මයේ දේශනා කළ තව පිළිවෙලක් තමයි ඒ කාරණා කියලයි මේ දන් දීම සිරු රැකීම යහපත් ගති ප්‍රවතුන් සිරු රැකීම කිව්වේ ඒකයි. 아무තු දෙයක් නෙමෙයි යහපත් ගති ප්‍රවතුන් වලින් යුක්තව විෂම ගති ප්‍රවතුන් වලින් තොරව ජීවත් වෙන්න. ওই ටික කියා දුන්න ඕක තමයි ශීලය. දානය කිව්වේ කාට කාටත් නැති බැරි අයට ආගමික වශයෙන් එන තාපසවරුන්ට කාටත් උපකාරවත් වෙන ආකාරය. ඊළඟට පින්වත්නි බ්‍රාහ්මණ මහා ධන කුවේරෝ හිටියා. මහා ශාල බ්‍රාහ්මණ පවුල් ඒ වගේම මහසිතු පවුල් රජවරු බුදුරජාණන් වහන්සේ දකින්ද බහන්ඳ ඒ අයත් ආවා. ඊළඟට බුදුහාමුදුරුව වෙතට ආපු අර අයටත් උන් වහන්සේ කරුණ පැහැදිලි කළේ අමුතු විලාසයකින්. පළමුවෙන්ම පුද්ගලයාට පුද්ගලයා ගැන අවබෝධයක් ඇති කෙරෙව්වා. ඔබේ පාට පෙනුම, ඔබේ ප්‍රියශීලීකම, ඔබේ දැනුගත්කම, ඔබේ නිරෝගීතාවයේ ධනවත්කම, ගෙවල් දොරවල්, වතු පිටි කුඹුරු, යාන වාහන, රන් රිදී මුතුමැණි මේ වගේ සකල විද සම්පත්තියෙන් ඔබ පරිපූර්ණ පුද්ගලෙක්. බුදුහාමුදුරුව ඔහුට ඔහුගේ தત્ත්වය නිබයව පැහැදිලි කළා. ඉතින් අර සිටුවරුන්ට විශාල සතුටක් ඇති වුණා. අපි ගැන අවංකව අපේ தત્ත්වය පැහැදිලි කරන උත්මයේ බුදුහාමුදුරුව. ඒ කාරණා ටික පැහැදිලි කළා ඊළඟට උන්වහන්සේ ප්‍රශ්න කරනවා මත ප්‍රශ්නයක් මතු කරමින් ඔබට මේ தત્ත්වය ලැබුණේ ඇයි? ඔබ ප්‍රශ්නේ ඒකයි. ඔබ පෙර ආත්මවලත් මේ ආත්මයේ පුළුවන් තරම් අන් අයට උපකාරවත් වෙලා තියෙනවා. විශේෂයෙන් පෙර ආත්මවල දීමනාව කරලා තිබෙනවා. කාගේ යහපතට කටයුතු කරලා තිබෙනවා. යහපත් ගතිපැවතුම් ඇතුව ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ගමේ රටේ තුටේ ඔය හැමතැනකම. එහෙමනම් දැන් ඔබ මතුවටත් ওই தત્ත්වය ලැබනු කැමතිනම් කැමැතිද කියලා අහනකොට අකමැති කිසි කෙනෙක් නෑ කැමැති. එහෙමනම් ඔබ කළ යුතු දේ කුමක්ද? අන්න අර අවට ඉන්න මිනිස්සු ගැන බලන්න. ඔබට පේනවා ඔබේ ඉඩකඩම් වලම සේවය කරන මිනිස්සු. ඒ වෙලාවට කෑම ටික නෑ අඳින්න නෑ. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ ලෙඩට බෙහෙත් ටික නෑ. මෙන්න මේ අසරණ ජනතාවට උපකාරවත් වෙන්න. ඒ මිනිසුන්ව ටිකක් උසස් තත්වයට පත්කරන ටිකින් ටික ඔබ කටයුතු කරන්න ඕනේ. පළමුවෙන්ම ඔබ කළ යුතු දේ තමයි निराහාරව අතන මෙතන මැරෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඒ අයට හොඳට කණ්ඩ බොණ්ඩ දෙන්න ඔබේ ධනෙ වැය කරලා ඒක ඔබට මතුවටක් යහපත පිණිස පවතිනවා. ඔන්න මේ දේශනාව අහලා අර මිනිස්සු සිටවරු රජවරු තව පරිත්‍යාගශීලී වුණා. ඊළඟට ඒ අය කලේ මොකක්ද එක සිටුවරේ දානශාලාවක් හදලා දවසකට 200කට කෑම බීම සපයන විට අනිත් සිටුවරයා දානශාලාවල් දෙකක් හැදුවා. ඔය විදිය සමහරු හතරක් හදාගත්තා. තම තමන්ගේ වත් පොහසත්කම් අනුව සිටුවරු තරඟකාරී බවකට පත් වෙලා මහජනතාවට උදව් කරන්න පටන් ගත්තා. ඊළඟට සීසෑම සඳහා නගුල ඒ වගේම උවමනා කරන උපකරණ හරකබාන ඒවා දෙන්න පටන් ගත්ත වෙනදාට වඩා උනන්දුවෙන් මහජනයාට සලකන්න පටන් ගත්ත gedaraක මරණයක් මංගලයක් වුණොත් ඒ වාට උදව් කරන්න අර දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ ධනවත් පිරිස ඉබේම මේ බුදුහාඳුරුවන්ගේ දේශනාවල් අහලා ඒ පැත්තට හැරුණා ඒකින් උනේ මොකක්ද? ඒ දෙපාර්ශවයේ අතරම විශාල බැඳීමක් ඇති වුණා. අන්තිමට මොකක්ද ප්‍රතිඵලය? නැති අය තුල දුප්පත් අය තුල හැඟීමක් ඇති වුණා අපේ ආරක්ෂාවට රටේ යමක් කමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙන තත්ත්වේ පරිවර්තනයක් වුණා. ගැටලු නැති වුණා ඊළඟට කොයිතරම් දුරට මේක දියුණු වුණාද කියතොත් බිම්බිසාර මහරජතුමාගේ රාජකීය අමුත්‍යෙක් වශයෙන් කොසල් මහ රජතුමා රජගහනුවරට ආ වේලාවක එතුමාට කාරණයක් කිව්වා බිම්බිසාර රජතුමනි ඔබතුමාගේ රටට වඩා මගේ රට විශාලයි ඒ වුණාට මගේ රටේ ධනවත් අනුන්ට උදව් උපකාර කරන්න පුළුවන් ව්‍යාපාර දියුණු කරන්න පුළුවන් අය අඩුයි ඒ නිසා ඔබේ රටේ හුඟක් ඉන්නවා වාසනාවන්ත මිනිස්සු. දියුණු වෙන්න පුළුවන්. අනිත් අය දියුණු කරවන්න පුළුවන්. ඒ නිසා ඔබේ රටෙන් මට ඒබඳු පිරිසක් දෙන්නේ කිව්වා මට කරන එකම උපකාරය ඔබ ඒකයි. මේ රජ කෙනෙක් තව රජ කෙනෙකුගෙන් කරන ඉල්ලීමක්. අන්න ඒ කාරණේ උඩ පින්වත්නි බිම්බිසාර මහරජයා පිරිසක් එක එක ව්‍යාපාර කරන්න පුළුවන් දක්ෂ පුණ්‍යවන්ත කීපපලක් දුන්නා කොසල් මහ රජුරුවන්ගේ සබත් නුවරට. එයින් එක්කෙනෙක් තමයි සුදත්ත කියන්නේ. ඒ සුදත්ත තමයි අන්තිමට සවැත් නුවරට ගිහින් ව්‍යාපාර දියත් කළ මහා ධනවතෙක් වෙලා දානපතියෙක් වෙලා ප්‍රසිද්ධියටපත් උනේ අනාථ පින්ඩික මහසිටුතුමා කියලා. ওই අනාථ පින්ඩික මහසිටුතුමා කියන්නේ බිම්බිසාර රජුරෝ රජගහ නුවරින් දුන්නු රට දියුණු කරන්න දුන්නු එක්තරා තරුණේ අන්න ඒ වගේ ගනුදෙනු ඒ කාලේ තිබුණා එවන් තත්ත්වයට රජවරු පවා දියුණු වෙන තැනට ඔවුන්ගේ මනස අනුක්‍රමයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ හැදුවා ඔය ක්‍රමයටයි උන් වහන්සේ ධනපතියන් දානපතියන් බවට පත් කරලා රට නගා සිටුවීම කළි. ඊළඟට තව ප්‍රශ්නයක් ඇති වුණා. මේ පැත්තෙන් ඇවිදින් යසෝදරා කුමාරිකාව ප්‍රජාපති ගෝතමිය තවත් බලවත් ශාක්‍ය කුමාරිකාවන් සහ අනිත් ප්‍රදේශවල රාජකුමාරිකාවරු නොඑක් දෙනා ඇවිදින් අපටත් මහනකම බුදුරජාණන් වහන්සේ බැලුව මේ වෙලාවේ ඒක අතගැසිය යුතු නෑ මොකද ඉන්දීය සමාජයේ නෑ කාන්තාවට තනක් දෙන්නේ. ඒ බ්‍රහ්ම ඉගැන්වීම් බ්‍රාහ්මණ ඉගැන්වීම් එහෙමයි. ඒගොල්ලන්ගේ වේද වේදාන්තවල උගන්වන්නේ මනුස්මෘතිය බඳු. මේට අවුරුදු 10 12000කට කලින් ලියවිච්ච පොත්පත්. ඒ වායේ තියෙන්නේ කාන්තාවට තනක් දෙන්න එපා. බාල්යේ පිතුරු වශයේ තිස්තේ ප්‍රාණිග්‍රාහස්ස යෞවනී පුත්‍රාණං භරතරී ප්‍රේතේ නභජේත් ස්ත්‍රී ස්වతంත්‍රතාං මෙහෙමයි ඉගැන්වීම් තියෙන්නේ බාල්යේ පිතුරු වශයෙන් තිස්තේ බාල ගෑනු ළමය විවාහයට පත්වන තුරු තම පියාගේ පාලනයේ යටතේ දැඩි ලෙස ජීවත් විය යුතුය දැඩි පාලනයක් පියාගේ මේ ගැහණු දරුවාට බාලයේ පිතුරු වශයේ තිස්තේ ප්‍රාණිග්‍රාහස්‍ය යෞවනි. තරුණ වියටපත් කාන්තාව විවාහ වුණායින් පස්සේ තම ස්වාමි පුත්‍රයාගේ දර දඬු පාලනයේ යටතේ ජීවත් විය යුතුයි. නිදහසක් නැහැ. පුත්‍රාණං භරතරි ප්‍රේති. දරුවන් ඇති වුණායින් පස්සේ ඒ අම්මා දියණිවරුන්ගේ අනසක යටතේ නොවන් පුතණුවරුන්ගේ අනසක යටතේ මහලු අම්මා ජීවත් විය යුතුය. ඒකයි මනුස්මෘතිය උගන්වන්නේ නභජේත් ස්ත්‍රී ස්වతంత్రතාන්. ඒ නිසා කවරදාකවත් කාන්තාවට නිදහසක් නොදිය යුතුය. ඒ දර්ශනයයි දඹදිව කාවැදිලා තියෙන්නේ. අන්න ඒ නිසා ඒබඳු සමාජයක එකපාරටම මෙහි නිසස්නක් ඇති කළොත් ඇති වෙන්නේ අරුබුදයක් බෑ ඒකට මුහුණ දෙන්න. ඒ නිසා ශාසනය චිරස්ථායී වුණායින් පස්සේ රට පුරා ස්ථාවර වුණායින් පස්සේ ඒ தત્ත්වේ ඇති කරනවයි කියලයි ආනන්ද හාමුදුරුවන්ට දෙවරක්ම කිව්වේ විтин විට ඉල්ලන වෙලාවේදී නියෝජිතයෙක් වශයෙන් ආනන්ද මෙහි නිසස්නක් ඇති කිරීමට මේ කාලේ නොවේ. ඒ කියන්නේ තාම කාලේ පැමිණිලා නැහැ කියලයි. එහෙම කියලා ඒකත් කල් දාලා ඊළඟට උන් වහන්සේ කාන්තා නිදහස පිණිස කරුණු කියාගෙන ගියා. විවිධ ප්‍රශ්න මතු වුණා. අන්තිමට උන් වහන්සේ මන්තරකාරී ඒ විතරක්ද නෑ සිය දහස් ගණන් අය පැවිදි වෙන්න පටන් ගත්තයින් පස්සේ තරුණ කාන්තාවන් කනවැන්දුන් බවට පත් කරන කෙනෙක්ය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියලා. දඹදිව වුන් වහන්සේට චෝදනා කරන්න පටන් ගත්තා. ඒ කිසිම දෙයකට කම්පිත වුණේ නැහැ. උන් වහන්සේ ක්‍රමවත්ව ඒ දේශනාව කරගෙන ගියා ඊළඟට කාන්තා පක්ෂයේ ආශිර්වාදයක් උන්වහන්සේට ලැබුණා. එහි අවසාන ප්‍රතිඵලය තමයි මෙහිනි සස්නක් ඇති කිරීම. ඒ විතරක්ද නෑ ඒ මෙහිණින් වහන්සේලාගේ දක්ෂ විචක්ෂණ බුද්ධිමත්කම් අනුව එතුමියන්ලාටත් එක එක ඨානාන්තර දුන්නා. ඊළඟට තව ප්‍රශ්නයක් තිබුණා පිරිමහන්නම බැරි. ඒ මොකක්ද කුල ගෝත්‍ර භේදය? හරියට කුල භේද බ්‍රාහ්මණ වංශිකයන් අතර උනත් ගෝත්‍ර භේදය. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා ප්‍රධාන හතරක් ඒ අනුව නොයෙකුත් වෙනස්කම් තිබුණා. බැරි වෙලාත් අර ශුද්‍ර ඒ කියන්නේ චණ්ඩාල කුලයේ කෙනෙක් ඉස්සරහට හම්බ වුණොත් අනේ සමහර විට බ්‍රාහ්මරෝරු ගහලා මරා දානවා ඒ අහිංසකයව. ඒ මොකද මේ ඉස්සරහට හම්බුණයි කියලා. එක කාලයක් තිබිලා තියෙනවා ওই චණ්ඩාල මිනිස්සු පාරවල් වල යනකොට සීනුවක් ගගහ යනවා. ඒ සීනුවේ ගහනකොට දන්නවා මේ චණ්ඩාල මිනිහෙක් කියලා. අර බ්‍රාහ්මනවරු හැංගෙ වෙනවා මිනිහා ඇහැට පෙනී කියලා. ඔන්න ඔය වගේ තත්වයක් තිබුණු රටක් දඹදිව පින්වත්නි. ඒ බව අදත් අපට පේනවා. අදත් මේ පින්වත් කෙනෙක් ඔය දඹදිව කොතෙකුත් යනවා. බරණස් නුවර අර ගඟ ළඟට ගිය විට පේනම ඇති තත්ත්වය මොකක්ද කියලා ගංගානම් ගඟ. කුඩා දරුවන්ගේ බෙල්ල රිදිපටි ගැට ගහලා ඒ ළඟට ගලක් බැඳලා මේ කුඩා දරුවන් ලදරුවන් මලායින් පස්සේ ගඟට දානවා දියේ ගිලෙන්නේ මැරුණු දරුවන් ඒ මොකටද එතකොට ඒ දරුවා ස්වර්ගයට යනවා මිනිය බාගෙට පුච්චලා එතනම ගඟට තල්ලු කරනවා ඒ ළඟට මංගල බඳින වෙලාවේ ඒ තරුණ යුවළ මංගල ඇඳුමෙන්ම පිරිසක් එක්ක ඇවිදින් අර ගඟටම බැහැලා තුන් පාරක් ගෙඩිලා මංගල ඇඳුම් පිටින්ම ආපහු යනවා ඒ මොකටද මේ පව් ගෙවෙන්න ඒ දක්වා ඒ අයගෙන් කෙරුණු පව් ගෙවෙන්න ඔය පින්වත්නි මීට අවුරුදු 2000කට පෙර නෙමෙයි අද හෙට උදේට ගියත් ඔය කියන බරණැස ගංගානම් ගඟ ළඟට ඔය දර්ශනීය දකින්න පුළුවන්. තෙරපෙනව ලක්ෂ ගණන් සෙනග මේ ගඟට බැහැලා නාලා යන්න. නානවයි කීවට මේ සබන් ගාගෙන අපි වගේ නෙමෙයි. වරක් හෝ දෙකක් තුනක් ගෙලෙනවා පව් හේදෙන්නේ. අන්න ඒ බඳු මේ පැත්තෙන් මලමිනි තල්ලු කරනවා ඇයි ඒ මැරිච්ච පුද්ගලයා ස්වර්ගයට යන්න. ඔන්න ඔය වගේ දර්ශන අදක් තිබෙනවා නම් එදා දඹදිව කොහොම තිබෙන්න ඇද්ද කියන බව මේ පින්වතුන්ට අනුමානයෙන් හිතාගන්න පුළුවන්. ඒ බඳු රටක් තමයි ওই தത്വයට පත්තර ගැනීමට බුදුරජාණන් වහන්සේ මහා මෙහෙවරක් ඉෂ්ට කළේ. ඇත්ත වශයෙන්ම රජපෞලක උපන් කෙනෙක් නොඋනි නම් කවදාක්වත් ওই වැඩේ කරන්න බෑ. අර වගේ උගත්කමක්, නැනවත්කමක්, ඉරිදිමත්කමක්, චතුර කතිකත්වයක්, අසීමිත රූප ශෝභාවක් <clears throat> ඒ වගේම ලෝකයේ තව කවර කෙනෙකුටවත් නැති ඊ타මත්ම වැදගත් වාන්මාලාවක් ඒ වයින් බුදුහාමුදුරුවෝ කළේ ওই සීවී තමයි. උන්වහන්සේට ලැබුණු යම්කිසි හැකියාවක් තිබුණේ නම් ඒ සෑම දෙයකින්ම කලේ ලෝකයාට උපකාරයක් කිව්වේ ඒකයි. දඹදිව වෙනස් වුණා රජවරු එකමුතු වුණා. ඊළඟට මේ දාන ආදී පින්කම් වැඩි දියුණු වුණා. විසාකා සිටු දේවිය බඳු මහෝපාසිකාවන් ඒ වගේම මල් කෝසල මල්ලිකා ආදී කාන්තාවන් බන්දුල මල්ලිකා බඳු කාන්තාවන් ඊළඟට තව පැත්තකින් උපාලි සිටුතුමා අනේපදු සිටුතුමා බඳු තව බොහෝම සිටුවරුන් දානපතියන් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ මේ ආගමික ඝට්ටන නැති කිරීමටත් හරි උදව්වක් කළා තියෙනවා. හැම විටකම උන්වහන්සේ ක්‍රියා කළේ පින්වත්නි සාමේ සමාදානයේ එකමුතු කෘතවේදීත්වයේ ඉස්මතු වෙන විදිහටයි. උපාලි සිටුතුමා වාදයක් කරන්ද නිගණ්ඨනාත පුත්‍රතුමා එව්වා. බුදුහාමුදුරුව වෙතට මේ මතක් කරන්නේ අදහසක් මධ්‍යම නිකාය උපාලි සූත්‍රයේ වාදීන් පරාජයට පත් වෙලා ස්වාමීනි මම පැහැදුනා මං ඔබ වහන්සේගේ දායකේ නෑ නෑ උපාලි කලබල වෙන්න එපා ඔබ වගේ රටේ නමගිය කෙනෙක් ධනවත් කෙනෙක් බලවත් කෙනෙක් ජෛන ආගමේ නිගණ්ඨ ආගමේ ප්‍රධානම දානපතිය ඔබ ඒ විතරක් නෙමේ නාලන්දා නුවර නගරාධිපතිත්වයත් ඔබටයි ඔබ වගේ බලවත් තනතුරු දරන පුද්ගලෙයි ආගමක ප්‍රමුඛ දායකයෙක් මා සමග සාකච්ඡා කළා නිමෙත්න බෞද්ධයෙක් උණයි කියන එක හොඳ මදි. ඔබ තව ටිකක් කල්පනා කරන්න. කල්පනා කරලා බලලා ඊට පස්සේ බෞද්ධයෙක් වෙන්න. මේක හරිද කියලා. අනේ ස්වාමීනි මං බොහෝම පැහැදුනා ওই වචනේ. ආගම් 64ක් දඹදිව මේ තියෙනවා මේ කාලේ. මම වෙන ආගමකට ගියා නම් මගේ උස මහත බඳු දෙගුණයක් තුන්ගුණයක් විශාල පින්තූර ඇඳගෙන උපාලි සිටුතුමාත් අපේ ආගමට හැරුණයි කියලා පෙරහැරවල් යනවා. මම වෙන ආගමකට අද හැරුණා නමුත් ඔබ වහන්සේ කියනවා නෑ ඉක්මන් වෙන්න එපා තව කල්පනා කරලා බලලන් බෞද්ධයෙක් වීම දෙවනුව කරන්න. ස්වාමීනි නෑ වචනයක් මම දැන් ඉස්තර වශයෙන්ම බෞද්ධයෙක්. එහෙමනම් උපාලි සිටුතුමනි තව වචනයක් ඔබට කියන්න තියෙනවා. ඔබේ ගෙදර හැමදාම නිගණ්ඨ පූජකවරුන් 1000කට දිනපතා දාන දෙනවා. දවල් දානේ දිනපතාම ඔබේ මාලිගාවේ දෙනවා. එතකොට ඒ දානීය නවත්තන්න එපා ඔබ බෞද්ධයෙක් උණයි කියලා. ඒ නිගණ්ඨ පූජකවරුන්ට දීගෙන එන දාණය දිගටම පවත්වගෙන යන්න ඕනේ. ඒක වෙනස් කරන්න එපා. ඒ දාණය බොහොම හොඳ දෙයක්. මේ වචනේ අහලා නිගණ්ඨ ආගමේ ප්‍රධාන දායකතුමා උපාලි තව තවත් පැහැදීමටපත් වුණා බෞද්ධයෙක් වුණා. මේ වගේ කාරණා දිගින් දිගට කියන්න තිබෙනවා වෙලාවක් නැහැ. කල්පනා කරන්න ඔය තමයි බුදුහාමුදුරුවෝ ඒකයි බුදුහාමුදුරුව දේශනා කළේ වක්කලී හාමුදුරුවන්ට වක්කලී යෝ ධම්මං පස්සති සූමං පස්සති මගේ මේ ශරීරයේ දෙස බලාගෙන ඉඳීමෙන් වැඩක් නැහැ මගේ ධර්මයේ දෙස බලන්න මගේ ධර්මයේ දෙස ඔබ බලනවා නම් ඒක තමයි මාව බලනවයි කියන්නේ මා දේශ බලනවයි කියන්නේ මගේ ධර්මයේ දේශ බැලීම. ධර්මයේ බලනවයි කියන්නේ මා දේශ බැලීම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති අන්න ඒ කාර්ය ඒ කාර්ය අනුව ඒ පිළිවෙල අනුවම අපි පුරුදු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම බුදුහාමුදුරුවෝ දකින්න මේ ශ්‍රේෂ්ඨ මහෝත්තමයා ලෝකයට කටයුතු කළේ එහෙමයි හැම වෙලාවකම උන් වහන්සේ කෘතවේදී වුණා අර බුදු වෙච්ච වෙලාවෙත් ඒ බුදු වෙන වෙලාවේ පිහිට වෙච්ච බෝගහය තමයි වැඩ හිටියේ සතියක් ඒ ගස දෙස බලාගෙන කෘතෝපකාරයේ දැක්ව සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තියයි මේ කියන්නේ දෙවෙනි සතිය මෙන්න මේ ආකාරයෙන් අචේතනික ගහට ගලට පවා කෘතවේදීත්වයේ පිළිබඳව කරුණු කියා දීලා ලෝකයට සාමයක් ඇති කරපු මහෝත්තමයාණන් වහන්සේ නමක් සිද්ධාර්ථ ගෞතම ලෞතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ උපත ඒ වගේම උන්වහන්සේ බුදු බවට පත්වීම උන්වහන්සේගේ පිරිනුවන් පෑම කියන කාරණා තුනක් සිදු වෙච්ච නිසායි බෞද්ධ ලෝකයා අදත් මේ විවිධ පින්කම් වලින් මේ වෙසක් සතිය ගත කරුම් ලබන්නේ බලන්ද ප්‍රාණඝාත කිරීමකින් තොරව වෙනත් වැරදි වලින් තොරව දන්සල් පවත්වන මරණයට කැප වූ සතුන් මරණයෙන් නිදහස් කිරීමේ ව්‍යාපාර විසක් තරම් ඒ වගේම විසක් දර්ශන ආදර්ශවත් ওই විදිහේ දාන ආදී පින්දහම් පෙරහැරවල් නොයෙකුත් ආකාරයෙන් විවිධ කුසල ක්‍රියාවන් වල හැම කෙනෙක්ම යෙදෙනවා ආරෝග්‍ය ශාලාවේ ඉන්න ලෙඩා වුණත් හිරගෙදර ඉන්න හිරකරුවා වුණත් මේ කාලයේ මේ සතියමාර තුල අමුතු ප්‍රබෝධයකින් ගත කරනු ලබන්නේ ඒකයි බුදුහාමුදුරන්ගේ බලය. බෞද්ධයන්ගේ ස්වභාවය ඒකයි. ඒ අනුම කල්පනා කරන්ඩ දැන් මේ මා මතක් කළේ බුදුරජාණන් වහන්සේ සේවය දියත් කළ ආකාරය. අර පස්සක මහණුන් ඇතුළු පළවෙනි 60 දිනාට 60 දිනා වහන්සේට කරුණු පැහැදිලි කරලා ධර්මයේ දේශනා කරන පිළිවෙල කියාගෙන යන්න ඉගෙනුවේ එහෙමයි. ආත්තාය හිතාය සුඛාය මේ වචන තුනයි මුල් කරගත්තේ අපි. අර්ථයේ පිණිස එතකොට gedara dore අර පරිස්සමක් වෙනකොට දියුණුවක් නිරෝගීතාවය ඊළඟට හිතවත්කමක් කතා කරන පිළිවෙල ඊළඟට ඇති වෙන්නේ කුමක්ද සාමේ සමාදානයේ සෞභාග්‍යය ඒකයි උන් වහන්සේගේ දේශනාවේ අදහස සදාචාරයේ සදාචාරයේ නිසා ලැබෙන ප්‍රතිඵලයේ සාමය. සාමයෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි සමෘද්ධිය. කෙනෙක් තව කෙනෙකුට බියක්ෂකක් නැතුව ජීවත් වෙනවා. ඒ తත්වයේ ඇති කර ගැනීමේ ඒකායන මාර්ගය වදාළ ලෝකයේ යහමකට ගත්ත ඒ ශ්‍රේෂ්ඨතම ගෞතම බුදු පියාණන් වහන්සේ වෙනුවෙනුයි අද මේ වෙසක් සතිය අපි පවත්වන්නේ. ඔය කරුණු කල්පනාවට අරගෙන බුදුරජාණන් වහන්සේ උන් වහන්සේගේ ධර්මයේ තුලින්ම දැකලා අපේ සිත් සතන් පිළි හොඳ තත්වයටපත් කරගෙන අපි සෑම දිනාම මෙලව දියුණුවක් ඇති කරගෙන අපේ ගමේ අපේ පවුලේ අපේ රටේ දියුණුවක් ඇති කරගෙන ලෝකයාටත් කළ හැකි සේවයේ එයයි අපි අපේ ජීවිතේ සකස් කරගත්ත විට ඒක ලෝකයටම බලපානවා ඒ தત્ත්වයේ ඇති කරගෙන මේ පින්දහම් වල බලයෙන් අපි සෑම දිනාටම තම තමන් පතන බෝධියකින් ලැබෙන අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ittavataccam hehi sampatam punya sampadam sabbhe deva anumodantu sabba sampatti siddhiya එත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා විසක් සතිය වෙනුවෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ